මේ ප්‍රශ්නේ යන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ටික වේලාවකින් ඇතිවෙන නිින්ද යන බව හෝ බ්ලැන්ක් වගේ වෙන ස්වභාවයේ වෙන වෙනම හඳුනා ගන්න කිසියද මේක අපි මේ පොට්ටපාද සූත්‍රයේ බොහොම කිට්ටුවෙන් යන මාත් ප්‍රශ්නයක් මේ සූත්‍රය සාකච්ඡා කරන්න තන මේ සංඥා පිළිබඳව උපජ්ජಂತಿ නිරුච්ඡanti කියන පද දෙක පාවිච්චි කරනවා සංඥා වෙනවා සංඥා වෙනවා සංඥා කෙනෙක් දානවා සංඥා කෙනෙක් ගන්නවා ඇතුල් වෙනවා පිට වෙනවා වගේ කියන වචන මේකේ ඒකෙන්ම යන කිට්ටුවෙන් යන අදහසක් තියෙන්නේ නින්දනම් එලෙසයිත නින්දනම් අවදි වුණාට පස්සේ නැගිටින්නේ අරමුණට නෙවෙයි වල්මත් වෙච්ච තැනකට බ්ලැන්ක් ඒ නෝ මේ භාවනාවෙන් සිදුවෙන එකක් නා ඒ ඉස්තරට යන ඉස්සලත් අරමුණේ ඉන්නේ. හිතන්නේ නැගිටින්නේ තරමට. ඒකෙන් තමයි තේරෙනවා මුල කර්මස්ථාන දෙන සම්බන්ධතාවයේ ඒ නිසා යම් වෙලාවක Tamanට හැරිලා බලලා සකමුසු තැනකට හැරිලා බලලා කියන්න පුළුවන් නම් ඒකට වැටෙන්න ඉස්සෙල්ලත් මට මතකයි මම වැඩ කරමින් හිටියේ මූල කර්මස්ථානේ හෝ මූල කර්මස්ථානේ කිවිච්ච තැන ඉතින් නැගිටට පස්සේ ඉස්සර විශේෂයෙන්ම නැගිටතර පස්සේ අවදි වෙන්නේ මූල කර්මත්තාටද නැත්නම් කලකොල භාවයකටද අවුල් භාවයකටද කියලා ඒ වෙන සාරා තමයි තීරුම් අරගන්න පුළුවන් වෙන්නේ අතරමැද කාලේ තිබිලා තියෙන පිතුරු චිත්ත ප්‍රවෘත්තියක්ද කෙලසිච්ච චිත්ත ප්‍රවෘත්තියක්ද කියලා මේකට තව කිට්ටුවෙන් යන තවත් මම කාරණාවක් කියන්නම් එතකොට මේක තවත් උටත් මේක තහවුරු කරගන්න පුළුවන් භාවනා ආරම්භනේ ඉන්න ගමන් කියන්නේ මම අර ආනාපානෙ ඉන්නවයි කියලා. ඒක ගොඩක් වෙලාට ගැළපෙනවා විස්තර කරන්න පුළුවන් සමානව නැත්නම් ඒක විචිත්‍රව සක්මනේදී ඒක සක්මන් කරකට ඉන්නවා. නැත්නම් අරමුණේ පරියන්කේ ආසල් ප්‍රසවාසත් බල බල ඉන්නවා. ඉන්නකොට එක පාට සද්දයක් ඇහෙනවා. සද්දෙට ගිහිල්ලා ටික වෙලාවකින් ආපහු තමන් අරමුණට එනවා. එතකොට අරමුණට ආපු ගමන් එයාගේ විමසුම විග්‍රහ වෙන්න පුළුවන් අපරාධේ මගේ හිත භවනාට විහිද කැඩුනා. දැන් ආයේ අරමුණට ආවා. ඒක තමයි පුරුදුනති කෙනෙකුට ඇති වෙන මානසිකත්වය. නමුත් ඒ වෙනුවට පුරුදු කරන්න කියනවා සලකලා බලන්න පශ්චාත්තාප වෙන වෙනුවට මේ සද්දය ඇහෙන්නේ ඉස්සලක් තිබුණේ අරමුණේ නම් සද්දය අහුනට මොකද සද්දෙන් කැළපිච්ච හිත සද්දෙන් අයින් වෙච්ච ගමන් නැවතත් ආවේ අරමුණට නම් අතරමැද සද්දෙට හිත ගිහිල්ලා තිබුණට කෙලසිලා නැහැ. එකකින් හිත පශ්චාත්තාප වෙන්න දෙයක් වෙලා නැහැ. සතිය තිබිලා තියෙනවා. අරමුණ මාරුලා තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ භාවනා කරනකොට වේදනාවක් එනවා. ඒ වේදනාව එනකොටම ඒකට හිත යනවා. ගිහිල්ලා ආපහු එනවා. ඒ වගේ ජවනිකාවක් වත්ව තාවට පස්සේ තමයි පැහැදිලි නම් දැන් ආයෙත් යන්න ඉස්සල වගේම හිත තියෙන මූල කර්මස්ථානේ කියලා අර වේදනාවට හිත ගියයි කියලා සමාධිය නම් ඕල්මනක් වෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ මේ සමත සමාධිය. නමුත් මේ සතිය ප්‍රාත්මක් තියෙනවා. හිත පිටි ගිය බවක් දන්නවා. පිටි ගිහලා ආපහු ආවෙත් හිතෙන්ම සිද්ධියකි මං ඉල්ලලා නෙවෙයි. ආවට පස්සේ මූල කර්මත්තාන ඉන්නේ. ඒක නිසා අතරමැදදී ආනපනින්දල සාප්තික වේදනාවක් ගියා. වේදනාවක් නැවත ආනපනට ආවා. වේදනාවට ගියයි කියලා හිතට කෙලසිල්ලක් වෙලා නැහැ. අන්න ඒක පුරුදු කරපු කෙනාට මේ හිත ඉක්මනට නිින්දට වැටෙන බව තේරෙනවා. නිින්දට යන ඉස්සෙල්ලා කොහොම සාමකාමී තැනක හිත තිබ්බේ. නැත්නම් මූල කර්මස්ථානයේ තිබ්බේ නැත්නම් සතියේ තිබ්බේ. ඊයා නැගිටලා පස්සේ ආයෙත් එන්නේ එක්ක මූල කර්මස්ථාන නැත්නම් හිත විශේෂයෙන් පුරුදු කරමු කියන සාමකාමී ස්ථානයක නම් අතරමැදදී සංඥාව තිබුණද නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ සංඥා නැති කැලේ නෙමෙයි තීන කොණ්ඩ කියනවා. යන්න ඉස්සෙල්ලයි ආවට පස්සේ කියන දෙකෙන් ඒකේ විශේෂයෙන්ම වුණු කල යුතුයම දෙයක් තමයි ඒ වගේ හිත මල්මත් වෙලා නන්නතර උඩට පස්සේ ආපහු හිත හිත කෙවත හිත එන වෙලාවට ආපහු නැවත එන වෙලාවදී පශ්චාත්තාප නොවීම යෝගාවචරය විසින් දිනු කරන හොඳ පුහුණුවක්. පශ්චාත්තාප නොවීමට යෝගාවචරය පුහුණු කළ යුතුමයි. ඒක තව හේතු ගන්න මෙහෙම කියන්න පුළුවන්. යම් වෙලාවක එක දිගට අරමුණ ආනපානේ පවත. යම් වෙලාවක ආනපාන ටිකක් කියලා සද්දකට ගිහිල්ලා ආය ආනපානට ඇවිල්ලා සැලෙන්නේ නැතුව පවතිනවා. අන්නේ දෙක ගත්තොත් මේ දෙකේ ඉස්සල්ලාගේ ප්‍රතිච අඛණ්ඩ සතියක් යෝගාවචරයක වචනෙන් කියනවා නම් දෙවෙනි කේ පවතින සතියේ මූල කර්මස්ථාන තිබිලා ශබ්දකට ගිහිල්ලා ආපහු මූල කර්මස්ථානට ආවා සැලෙන්නේ නැතුව ආය මූල කර්මස්ථානේ පවතිනවා කියන ඒ බාධාවක් හරහා යන සතිය අධ්‍යක ගත්තාම මේ දෙකෙන් වඩා විචිත්‍ර වඩා අගය කළ යුතු කොයි සතියද කියලා අහුවොත් කාරණා තේරුම් ගත නැති එකන සමාජයට උත්තරයට කලකොල වෙන්න ඉඩ තියෙනවා ගොයදෙනෙකුට මේ සුද්ධ සතිය කැමැත්තක් තියෙනවා. ඒක දිගට අරමුණ යන වාක්‍යයක් නමුත් ඒ සතියට වැඩි ශක්තිමත් සතියක් තමයි අරමුණේ හිත පවත්ලා පිටතට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා නොසැලී භාවනාධිකර සතිය පාපන. ඒක නිකන් කියනවා නම් වාහනයක් යනකොට ටයර් එකක් වලේ වැටෙනවා. වලේ වැටෙනකොට මොකද ෂොක් ඇබ්සෝබර් හොඳ නිසා ෂොක් එක ගන්නවා ඇතුළට දැනෙන්නේ අනේ ඒ වාහනේ හැප්පෙන්නේ නැතුව යන වෙලාවදී ෂොක් එක නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. වලකට වැටුණා ෂොක් එක ගන්නේ නැති වාහනේ සස්පෙන්ෂන් සිස්ටම් එක හොඳයි. මොකද අස්තුලක තමයි කම්පන වෙන ගතිය හොඳයි. නිසා සතිය මේ වගේ කැඩි කැඩි යනකොට නොසැලෙන සතියක්. නොසැලෙන සතියනේ පශ්චාත්තාප නොවන ගතියක් පුරුදු කරපු එකනහට මෙන්න මේ නිින්ද අවස්ථාවටත් දකින්න පුළුවන්, මුණ දෙන්න පුළුවන්, අභියෝගයක් කරගන්න පුළුවන්. වරක ඇත්තටම පාලනේ ගිලිනවා. නැවත හිත ආවට පස්සේ හිත නැවත සලකා බලලා පශ්චාත්තාප වෙනවනම් ඒ හිත තාම මෝරලාමදි, භාවිකමදි, බෞද්ධ බෞද්ධ භාවයේමදි, චින්තාමය ඥානමදි, අත්දැකීමමදි. ඒ නිසා ඉස්සරහට යනකොට ඊට ගිහිල්ලා ආවට මොකද කලබල නොවෙන සතියක් ඉන්දදි වේවා සද්දකදී වේවා හිතවිලකදී වේවා වේදනාකදී වේවා ඇති කරගන්න පුළුවන් නම් එතකොට මේ ඒ සතිය සත් බලයක් වඩපත් වෙනවා ඒකෙදී නිින්ද බරපතල අභියෝගයක් සද්දයක් වේදනාවක් හිතවිලකට වැඩි. ඒ නිින්දදි මොනවත් නැති නිසා කෙලෙස් නිින්දක්ද නැද්ද කියලා දැනගන්න අර වගේ දෙයකින් පුරුදු වෙච්ච කෙනෙකුට නම් මේ පාඩම කියලා දෙන්න පුළුවන් නැත්තම් තේරුම් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා මේ කමෙන්ට් වල තමයි දෙස්ති ගන්න ඉඩ තියෙනවා මේක කෙලෙස් නින්දක් කියලා. ඒක නිසා මේක විපස්සනාදී විතරක්ම අහුවෙන. එහෙම නැත්නම් හදාගත්තලද දියුණු පවණු කරගත්ත ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දැඩි කිරීමේ ඝන බහල කිරීමේ බල බවටපත් කර ගැනීමේ වැඩ පිළිවෙලදී හැම වෙලාවෙම අභිවෘද්ධිය.